ගයි මෑණිවරණී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 69 වෙනි අපේ භාවනා වැඩසටහනේ පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට මේ වැඩසටහන සම්බන්ධයෙන් ශිරු දනාටම කාලසටහන සම්බන්ධව නැත්නම් අපේ දිනචරියාව සම්බන්ධයෙන් කමඨහන් සම්බන්ධයෙන් සහ සීලය සම්බන්ධව මූලික ඒ කොටස් ඉෂ්ට වෙලා තිනවා. එහෙම නැත්නම් මේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා භාවනා කරන්න කොහොමද කියන කමටහන් පිළිබඳව හැම කෙනාම දන්නවයි කියලා. ඒකෙම තමයි අරසකන සීලය පිළිබඳව හැම කෙනාම දන්නවයි කියලා. ඒකෙම තමයි කාලසටහන මොකද්ද කියලා හැම කෙනාම දන්නවයි කියලා. ඉතින් මේ පදනමේ ඉඳගෙන තමයි අපි සාකච්ඡාව කරගෙන යන්නේ. ඒ නිසා කාට හරි මේ වෙනකොටත් පරියන්කේදී සක්මණේදී එදිනදා වැඩවල සතිය පැවැත්වීම පිළිබඳව කමටහන පැහැදිලි නැත්නම් මේක අවස්ථාවක් කරගන්නයි කියලා කියනවා. ඒක පිරිසුදු කරගන්න. ඒක තමයි රකින්න සීලය පිළිබඳව කාට හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අපි මේ ධර්ම සාකච්ඡාව අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මේ දිනචරියාව නැත්නම් විවස්ථාව සහ දිනචරියාව කාටරි කරගන්න බැරි කමක් හෝ ඒක පිළිබඳව පිරිසුදු කරගැනීමක් ඕන නම් ඒකටත් අපි මේක අවස්ථාව කරගන්නවා ඊට අමතරව අපේ භාවනා කරනකොට කමටහන වඩනකොට ඇති වෙන ප්‍රශ්න එහෙම නැත්නම් අපේ ඒ ඒ පෞද්ගල අපේ ආධ්‍යාත්ම ජීවිතයේදී පැනනගින ප්‍රශ්න අපි මේ වෙලාවේදී ධර්ම සාකච්ඡා වශයෙන් ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරගන්නවා ප්‍රශ්න පිළිතුරු පිළිතුරු වල පිළිවක් වශයෙන් ධර්ම සාකච්ඡාවක් කියලා තෝරන කීයට හැකි. ඉතින් ඒකට පුරුදුකා ඉන්න නිසා හිටපු නිසා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. අපි සැසවාරි පටන් අර ගන්නවා ලිඛිත ප්‍රශ්න වලින්. නමුත් කාටරි අවශ්‍ය නම් මේ වැඩසටහන යන අතර වාරේ ඊට ප්‍රස්තාව අනුව සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න මේ මයික් එකක් ඉස්සරහින් තියෙනවා. ඒකට ඒක පාවිච්චි කරලා තමන්ගේ ප්‍රශ්නය හෝ ප්‍රකාශය හෝ ධර්ම මාතෘකාව ඉදිරිපත් කරන්නයි කියලා කියනවා. ඒක දැනට මේ මයික් එක ඔෆ් කරලා තියෙන්නේ ඉස්සරහට දෙසරයක් ස්විච් එක කඩනකොට ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක පොඩි තට්ටු කරපුවාම දැනගන්න පුළුවන්. ඒකේ ශබ්ද Tamanටම ඇහෙනවද කියලා. ඊට පස්සේ මේ තියෙන කෝණයක තියලා කතා කරොත් විතරයි ඒකේ ශබ්ද ඇහෙන්නේ. ඇත්තකට කතා කරාට ඇහෙන එකක් නැහැ. ඉතින් ඒක සමහරුන්ට ඒක කරදරයක්. මේ මයික් එකට කතා කරන්න වෙන එක නමුත් මේක මේ මෙවටසටහන කිරණ වාර්ධි වෙන වාර්තා වෙනවනේ. ඒක අහන අය තමයි ඉල්ලීමක් කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් සභාගත වෙනවා නම් හොඳයි කියලා ඒකයි අපි මේ මයික් එකක් දීලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ගැන අනුකම්පාවෙන් මයික් එක පාවිච්චි කරන්න කියලා මතක් කරනවා. මේ මතක් කිරීමෙන් පස්සේ අපි යනවා ලිඛිත ප්‍රශ්න දිගේ ඉදිරියට වෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර සභාගත කරන්නයි කියලා ඉල්ලීම ආරාධනාව මත මම රජී මහත්තයන් ඉල්ලා ඉන්නවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. ඉස්සරහ අපේ හැමදෙණේ নমස්කාර වේවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආදුනික යෝගාවචරයෙක් වී මා භාවනාවට පෙර මා ඉන්න ඉරියව්ව මෙනෙහි කර පිටතින් ගැටලුවක් ඇතුළටත් ඇතුළතින් පිටතට යන්නේන ලෙස නළල දිහා බලාගෙන භාවනා කරමි. හිත විසිරී යන්නේ නැතිව එක අරමුණේ සිත තියාගෙන ඉන්න පුළුවන්. එළි එක එක විදියට පේනවා. ඒවා අනිත්‍යයි සිතා භාවනා කළත් සිත එකලස් වීම පමණයි. මේ පැහැදිලි කර දෙන්න. නිර්වාණ සරණයි. නැතරෙන් පැහැදිලි කරන්න ඉල්ලන්නේ මොකද්ද කියන එක පැහැදිලි නෑ. අන්තිම වාක්‍යය මොකද්ද? ඒකලස් වීමක් පමණයි. එහෙම සිත එකලස් වීම පමණයි. එච්චර භාවනා කළත් හිත එකලස් වීම පමණයි. ඉතින් ඊට අමතරව ඇත්තට වෙන මොකක්ද අපේක්ෂා කරන්න කියන එක නැතුව ඉතින් උත්තර දෙන්න අමාරුයි. මෙහෙම කරනකොට මට මෙහෙම පේනවා ඒක හොඳයි. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ හිත එකලස් වීමට අන්තර වෙන මොනවද අපේක්ෂා කරන්නේ? එහෙම නැත්නම් ඒ කියන්නේ ඔය මයික් එක කොට දෙන්නේ ඒකට අපිට මතු කරගන්න පුළුවන් ඉස්සරහ. පෙරවදන්නේ ස්වාමීන් වහන්සේ ඒ එතනින් එහාට යෑම ගැන ටිකක් එතන යනකම් අපි ටික විස්තර කරගත්තොත් දැනට මේ පරියංක භාවනාවක් මේ කතා කරන්නේ. එහෙමයි. එතකොට ඒකෙදි මොකක්ද අරමුණු වශයෙන් භාවනා කරන්නේ? මම නලල දිහා බලාගෙන තමයි මේ භාවනා කරන්නේ. ඔව් එතකොට නලල දිහා අනික් තැන් නොබලා නලල දිහා බලන්න පෙළඹෙන්නේ ඇයි? අර මේ ආසාද ප්‍රසාර කරනකට වැඩිය මට නළල දිහා බලන භාවනා කරනකොට භාවනාව වැටෙනවා හොඳට. ඔය ඒකට නළල දිහා බලන්නේ පුරුදු කරගත්ත නිසා කල්ලාතෝ. එහෙම. ඒකට නළල දිහා බලනකොට මොනවද පේන්නේ? පේනවා ඒක එක එලි පේනවා. මේ ඔලයිට් එලි එනවා වගේ පාට පාටට ලොකුවට පෙනීගෙන යනවා. මම ඒව අනිච්ච සිහි කරගන්නවා. මේ එතකොට ඉතින් නැතු යන මම කරබගෙන භාවනා කරගෙන යනවා ඉතින්. ආයෙ වෙලාවකට මම ඇත් දෙක පියාණේ හිටියත් හොඳ පැහැදිලිවට එළිය පේනවා මට හිතෙනවා මේ ඇත් ඇරිලා පේනවාද කියලාවත් හිතෙනවා ඒ තරම් පේනවා එළිය හොඳට. එතකොට ඒ විදිහට ඔය කියන නිරීක්ෂණ සහිතව පරියන්ක දෙක තුන වගේ කරගෙන කරගෙන යනකොට එහෙමයි. මේ පේන දේ මේ පේන එලිවල හෝ ඇස් දෙක අරගෙන ඉන්න වගේ පේන දේවල වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ එක විදිහටම තියනවා කියන එකද කියවෙන්නේ. එහෙමයි එලිත් වෙන වෙන වෙනස් වෙනස් වෙවි පේන්නේ. එකම එළිය නෙවෙයි ඉතින්. එහෙම ඉන්නකොට අපි අමතර මාත්‍රකාවක් දාගත්තොත් මේකට ආනාපාන එන්නේ ප්‍රසිද්ධ වෙනවද නොපෙනී යනවද ගණන් ගන්න ආනාපාන සතියත් භාවනා කරනවා ඉතින් මේ දෙකෙන් මට පේනවා ඒ නළල වගේ තැනකට තමයි පූර්ව නිගමනය කියනකට වැඩිය ප්‍රകൃතියෙන් එහෙම නැත්නම් ස්වභාවයෙන් සිදුවෙන ආනාපානෙත් එක්ක යන්න පුළුවන් නම් දුර ගමනක් යන්න පුළුවන්. ඒ නිසා පුරුදු තාලෙට නළල දිහා බලලා පටන් අර ගන්න. පටන් ගන්නට ටික වෙලා ගිය තමයි තේරෙනවා නම් හිත දැන් ඇඟ ඇතුළට ඇවිල්ලා තියෙනවා. එහෙමයි. එතකොට ඒ ඇතුළට ආපු නිසා එකලස් භාවයේ නිසා එහෙමයි. සමහර විටක ආනාපානෙ හොඳට මේ අඳුරන කෙනෙක් දැක්කා වගේ කිට්ටු කරලා බැලුවා වගේ ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. එහෙම වුණොත් ආනාපානයි කියලා කියන්නේ ප්‍රകൃති අරමුණක් හිතලුවක් නෙවෙයි. ඒක නිසා බලන්න යම්මන්ටමකට හිත කීකරු කරගෙන ආනාපානට දාන්න. එතකොට අපිට ආශ්වාසය ප්‍රශ්වාසය ගලපන්න පුළුවන්කම තියෙනවනේ. එහෙමයි. දැන් නැල්ලේ තියෙනකොට එහෙම දෙක අතර වෙනසක් නැහැ. එතකොට පේන දෙයි පේනවා කියලා හිතන එකයි ඔක්කොම මනස්කාරයක්ද මනෝ මනසින් හදාගත්ත එකක්ද කියන්න බෑ. ආනපනේ මේක නෙවෙයි. ආනපන හොඳටම ඇත්තටම පිරිසිඳ බලන්න පුළුවන් එකක්. ඒ නිසා මේ විදිහට ගිහිල්ලා හෝ කමන්නේ පටන් ගන්නකොටම මම දැන් මෙතන ඉන්නවා කියන එක බලලා කෙලින්ම එක්ක ආනපානෙට නැත්නම් මේ පුරුදු අරමුණ හරහා ආනාපානෙට ගියොත් ඒකේ ක්‍රමික දියුණුවක් ඇති වෙයි කියලා මම හිතනවා. වෙන විදිහකට කියනවා නම් නාලදියා වැලීමේ යම් විකෘත කෘතිම භාවයක් වෙන්නනවා. ආනාපානෙ බොහොම ප්‍රකෘති අරමුණක්. ඒක නිසා ඒ විකෘති හරහරි කමන්නේ නැත්තම් කෙලින්ම හරි කමන්නේ ආශ්වාස ප්‍රශ්වාසත් එක්ක ආද වෙන්න බලන්න යාළු වෙන්න බලන්න සුවද වෙන්න බලන්න සමීප වෙන්න බලන්න එතකොට ওই තියෙන මේ බාධාව නැතුව ඉදිරියට යන්න ඉඩ තියෙනවා කියලා හිතන්න. එහෙමයි. දරුවන් සරණ. දැන් දැන් දැන් දසසිල් සමාදන් කරවන්නේ නැත්තේ ඇයි? අප සමහර දෙනෙක් gedara සිට කෙලින්ම එන නිසා මුදල් කිසිසේත්ම රැගෙන එන්නේ ළඟ තබා ගන්නෙත් නැහැ. ආභරණ පැලඳගෙන එන්නේත් නැහැ. දසසිල් සමාදන් වීම දුර්ලභ අවස්ථාවක් නිසා නැවත සමාන කුමන අයට එසේ දසසිල් සමාදන් වීමට අවස්ථාව ලබා නගා කර දෙන මෙනි ඉල්ලමු. කුමන නැවත නැවත අයට එසේ දසසිල් සමාදන් වීමට අවස්ථාව ලබා දෙන්නේ කවදාකවත් මේ දසසිල් සමාදන් කරලා තිබුණේ නැහැ අටසිල්මයි කියුවේ දසසිල් සමාදන් කරන පැවිදි වෙන්න තීන්දුව කරපුවායි ගහට දසසිල් දෙන ගුරු අඳලා ඊට පස්සේ පැවිදි කරනවා ආය සල්ලි පැත්තක තියලා ආය ගන්න එකට සල්ලි පිළිබඳ ශික්ෂා පදේ දෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම ගෙදර ගියම සල්ලි අත ගන්නවනේ ඒ නිසා මේ తాවකාලිකව දසසිල් දෙන්නේ අටසිල් දෙනවා කවුරු හරි දසශීල්ම වෙලා සාමණේරී හෝ භික්ෂු සාමණේර වෙන්න යනවනම් ඒකට අපි ගුරු වන්දනායි කියලා එකක් කරනවා. ඊට පස්සේ දසශීල් ආය ඔක්කොම අපි වගකීම් බාර ගන්නවා. එයා පැවිදි අපේක්ෂකෙක්. ඊට පස්සේ ඊගාව පියවර සාමණේරී ඊට පස්සේ උපසම්පදා. එවි නැතුව මුදල් පරිවර්ණය කළා తాවකාලිකව පැත්තක තියපායට ආය මුදල් පරිවර්ණය කරන අදහස තියෙනවනේ දසශීල් සමාදන් නොකරන එක තමයි අපේ සාමාන්‍ය චාරිත්‍රය. දසශීල් සමාදන් කරවන්නේ පැවිදි අපේක්ෂකයන් විතරයි. අනික අටසිල්. ඉතින් වැදගත් දසසිල් වැදගත් පුළුවන් නම් පැවිදි වෙන්න එළඹෙන එකයි තියෙන්නේ. එතකොට දෙනවා. ඉතින් අපේ කිසි ලෝභකමක්වත් ඊර්ෂ්‍යාවක්වත් නැහැ. දැන් දසසිල් සමාදන් වෙච්ච අය මුදල් පාවිච්චි කරනවා. ඒක නම් මම කතා කරන්න යන්නේ නැහැ. එතකොට සීලයක් ඇත්තෙම නැහැ. ගුරු වගුත් කියනවනේ සීලි මේ මුදලුත් පාවිච්චි කරනවා. ඇත්තට මේ ශික්ෂාපද පහේ පළවෙනි පහ පරාජිකයි දෙවෙනුව එච්චර වැදගත් නෑ. පළවෙනිවත් එක බලනකොට මුදල් පැටියන්නේ කියන දෙවෙනි කොටසට අන්තිම ශික්ෂාපදේ. ඒක නිසා ඒක වැදගත් නෑ. නමුත් පරිහරණය කරන්නේ නෑ කියලා පුරුන්දුවක් වෙලා ආයෙ පරිහරණය කෙරුවොත් බොරුවට අහු වෙනවා. පළවෙනි ශික්ෂාපද පහ එකක් අරගෙන. ඒකවල 10ම කරලා යනවා. ඒක නිසා ඒක කරනවා නම් පාවිච්චි නොකරන මට්ටමට අවිලා කරනවා නම් හොඳයි. එතකොට ඒකට පුහුණුවක් තමයි ඔය විකාල භෝජන වගේ දේවල් ටික ටික අට සිල්වල කරලා දස සිල්වල තියෙන එකයි වෙනසයි වැඩි වෙලා තියෙන අට සිල්වත් එක බලනකොට මුදල් පරිහරණයක් නැහැ. ඒ පූර්ණ හිඟමනකට නැත්නම් දෙන දෙයක් කාලා ජීවත් වෙන මට්ටමට යන්න හදන එක. ඒක නිසා මේදී අපි ප්‍රතිපත්තියක් වශයෙන් තිබුණේ අටසිල් සමාදන් කරන්නේ නැවත කතාවක් කියන දෙයක් නැහැ. කවදා හරි එimhe අපි දසෙල් දිදී ඉඳලා වෙලා ආටසෙල් වුණා නම් මම මේ කරන කතාවත් වැරදි. මේ ප්‍රකාශයත් වැරදි. එදත් තිබුණ මෙච්චරයි අදත් තිබුණ මෙච්චරයි. අපි ගහට දස සීලේ දෙනවා රිට්‍රීට් කරන වෙලාවට පැවිදි අපේක්ෂකයන්ට ගුරු ඇඳපු අයට දස සීල් දෙනවා. ඒ නිසා ඒ පදනම තමයි අපේ නිසරණනේ පදනම. මෙතනේ අකුරු වල සමානතාවය නිසා මම හිතන්නේ මේ ප්‍රශ්නත් නගලා තියෙන්නේ ඒ යෝගාවචරම වෙන්නේ නැති. දෙරෙක් නැතුව ඇවිද විට ඕනෑම අසනීපයක් සුවන බව වහන්සේ දේශනා කරනවා. වහන්සේ එහෙත් අසනීපයක් හේතු කරගෙන සරෙප්පු පළදින්නේ ඇයි? ඔය කියන්නේ සරෙප්පු නැති නිසා ඕනෑම ලෙඩක් පාවිච්චි කරනවා නම් ඉස්සර සරෙප්පු ඉගෙන ගන්න සරෙප්පු ලෝකයට හම්බෙන්න ඉස්සෙල්ලා ලෙඩක් තියෙන්න බෑ. ඇයි කාලෙත් ලෙඩ තිබුණා සේපුන ඇතුව පාවිච්චි කරනදී නිතුව පාවිච්චි කිරීම සෞඛ්‍ය සම්පන්නයි. ඒක ඒකයි මතක තියන්න තියෙන්නේ. වැස්ස වේලාවට මේ නිතර ඉහළ පහළ යනකොට මට ගිය පාර නියුමෝනියා හැදුවා. ඒතකොට දොස්තර මහත්තයා කිව්වා ඉහළ පහළ ගියාට කමන්නේ කකුල් දෙක වීලුව තියාගන්න කියලා. එතකොට අකමැත්තේ වුණා සෙරපු පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඔය කුඩයට කුඩයක් කියලානවා වගේ තොප්පියක් දානවා වගේ. ඒක නිසා මේ මාත් ඇත්තටම කැමැති සෙරප පාවිච්චි නොකර වැඩ කරන්න. හුඟක් වෙලාවට මම කරන්නේ එහෙමයි. නමුත් සමහර වෙලාවල් වල වැස්ස වෙලාවල් වල පාවිච්චි කරනවා. සෙරප පාවිච්චි කිරීම අපරාධයක්වත් සෙරප පාවිච්චි නොකිරීම 100ක් ලෙඩ සනීප කරනවා කියන දෙකම බොරු. අපිට තියෙන පුළුවන් තරම් බාහිර දේවල් වලින් වෙන් වෙලා ජීවිතය ස්වාධීන කර ගැනීම සඳහා ඒ සෙරප ඇතුවත් බෑ නැතුවත් බෑ කියන මත දෙකටම යන්න එපා. පුළුවන් තරම් ස්වභාවික වෙන එකයි කරන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරගෙන යන අතර ටික වේලාවක්ද සිත ආනාපාන අරමුණ තුළ හොඳින් පැවතියත් ඒ සමග හිසේ පිටිපස වම් පැත්තේ තද වේදනාවක් දැනෙනවා. එවිට සිත භාවනා අරමුණ අතහැර හිතේ ඇති වේදනාව තුළටම සිත ඇදී යනවා. සිත භාවනා අරමුණට ගැනීමට උත්සාහ කළද වේදනාව දැඩිව දැනෙන නිසා සිත එයින් මුදවා ගැනීමට අපහසුයි. ඒ සඳහා කොහොමද කළ යුතුද අනුකම්පාවෙන් පහදා දෙන්න. මේක ඇත්තට භාවනා නොකරන වෙලාවෙත් තියෙනවනම් කායික රෝගයක්. නමුත් භාවනා කරනවා නැත්නම් සතියෙන් යුක්ත ආනාපානය කරනකොට විතරක් එනවනම් මානසික ආතතියක්. ඒ නිසා භාවනා වරද්දාගෙන තියෙන්නේ. ඒ නිසා භාවනා නැගිටතර පස්සේ මේක යනවා. ඒ නිසා එච්චර බය වෙන දෙයක් නැහැ. නමුත් භාවනාදී පැහැදිලිවම මේ ආනපන පිටිපස්සේ එලවන්න ගිහිල්ලා මතුවෙච්ච නැති ආනපාන බලන්න ගිහිල්ලා මේ ගන්න දැඩි ආතතිය නිසා මේක එනවා කියන තමයි කියන්නේ. ඒ නිසා උත්තර දෙකක් දෙන්න පුළුවන්. එකක් තමයි භාවනා කරන්න වාඩි වුණාට පස්සේ ආනපාන වගේ සියුම් අරමුණක් ගන්න ඉස්සලා මම දැන් මෙතන ඉන්නවා. නැත්තම් මේ කයේ හිත පවත්නවා, ඉරියව්වේ හිත පවත්නවා කියලා බලන්න එතනදිත් මානසික ආතතියක් එනවාද කියලා. ඒකේ එනවනම් ඒ කියන්නේ ඉරියව්ව වැරදි. නැත්නම් හොඳට පටල වෙලා මම දැන් මෙතන ඉන්නවා කියනකොට තමයි සැහැල්ලුවක් දැනෙනවා නම් ඒක පැයම ඉන්නේ එහෙම. ආනපන්නේ හොයන්න යන්න එපා. මතු වුණොත් බලන්න. එහෙම නැතුව ආනපන්නේ පිටිපස්සේ අඹාගෙන යන්න එපා. මෙවැනි දැඩි තා ඒ කියන්නේ ආතති දරත කියලා මේකට පාවිච්චි කරන්නේ එන්නේ නැති ආනාපානයක් ආයාසයෙන් හොයන්න ගියා. ආ සමහර වෙලාවට එහෙම කරන්නත් වෙනවා. ආනපාන වගේ තැනක හිත පවත්වාගෙන යන එක ලේසි නිසා. ඉතින් ඒ නිසා ඒ වගේ දැඩිව මතුවෙනත් ඉස්සලා ආනපාන පාන්න ගිහිල්ලා මතුවෙච්චි වේදනාවක් නම් වේදනාව මතුනට පස්සේ වේදනාව බලන්න වේදනාව ප්‍රකට තාක්කයි. මම මගේ දැන් ඔළුව පිටිපස්සේ වේදනාවක් තියෙනවා. එක්ක රිදෙනවා, එක්ක වේදනයි කියලා මෙනෙහි කරන එකයි තියෙන්නේ. එතකොට වේදනාව දිගේම හිත තියෙනවා නම් ඒත් සතියේනේ, ඒත් කයේනේ, ඒත් කායानुපසනාවනේ. අරමුණ මාරු වෙලා තියෙනවා. නමුත් Tamanට ලකුණු වැටෙනවා. යම් වෙලාවක වේදනාව නතර වුණා නම් ආයාන පණ්ඩේනවා. ආවේ නැත්තම් දිගටම අර පිටිපස්සට ගත්ත වේදනාවේ හිත පවත්නවා. ලාභයක් තියෙනවා වේදනාවේ ආනාපානෙත් නම් හිත මෙහෙවන්න ඕනේ. වේදනාවක් આવොත් හිත ඉබේම අරමුණේම වේදනාවෙම කයෙම බැඳිලා තියෙනවා. ඒ නිසා වේදනාව අරමුණක් කරගන්න අරමුණු කරගෙන රිද්දෙනවා රිද්දනයි කියලා වේදනයි වේදනයි කියලා මෙනෙහි කරා. එතකොට මේ ආනපන හොඳයි වේදනාව නරකයි කියන කතාවකුත් ඕනේ නැහැ. වේදනාව අයින් කරගන්න ඕනකමකුත් නැහැ. මේ වේදනාව කොහොමද තමයි දැනෙන්නේ, විඳින්නේ, විඳ විඳීම කොහොමද කියලා වේදනාවෙම හිත అలවල වේදනාව මෙනෙහි කරත් ඒ කර්මණු කරන්නත් කෙසේ නමුත් පේන්න තියෙනවා දැඩිව අල්ලන්න යාම නිසා ඇති කරගත්ත ආදතියක් කියලා. ඒ නිසා වේදනාව නොවීමට කටයුතු කරනවා නම් කරන්න තියෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාලා සැහැල්ලුව වාඩි වෙලා ඉන්න එක. නැත්නම් ඉරියව්ව නැත්නම් මම දැන් මෙතන ඉන්නවායි කියලා මෙනෙහි කරන්න. පුළුවන් තරම් කය සැහැල්ලුවෙන් පවත්තන්න එතකොට ඉන්නේ නැහැ නේද? දැන් ස්වාමින් වහන්සේ බමනවක භාවනා යෝගිනියක් වෙමි. සක්මන් භාවනාවේ ටික වේලාවක් වරාණති පැය භාගයක් පමණ එදී සිටීමෙන් සිතට සැහැල්ලු ස්වභාවයක් දැනුණු බැවින් මා ආනාපාන සති භාවනාව සිදු කරමින් සිටින අතරේදී විනාඩි 20ක් පමණ ගත වූ පසු මා නින්දට වැටුණ නමුත් මා ඒ කිසිවක් නොදනිමි. නැවත ප්‍රകൃති ස්වභාවයට පැමිණෙන විට සිත වෙනත් අරමුණකට ගොස් තිබුණේද නැත. කීප විටක්ම මට පුදුමයකුත් ඒ වගේම සතුටකුත් දැනුණා. ඊළඟට මා භාවනාව දියුණු මා භාවනාව දියුණු කරගත යුත්තේ කෙසේද යන්න කාරුණිකව අනුග්‍රහ කරන සේක්වා. ඔබ ආශිර්වාද නිවන් සුවයමත් වේවා. මේ කියලා තියෙන තොරතුරු සැලකිල්ලට ගත්තොත් මේක හොඳ පැත්තක් වෙන්න තියෙනවා. ඒ කියන්නේ අරමුණට හිත ගිහිල්ලා ටික වේලාවකින් හිත හැංගී ගන්නවා. ලීන භාවයටපත් වෙනවා කියලා මේකට කියන්නේ. ඉතින් ඒක යෝගාවචරිකට එන්න පටන් ගත්තොත් එක පරියන්ක හතර සැරයක් වෙනවා. හැම පරියන්කෙම එනවා. ඉතින් අන්න ඒ වගේ මොන හරි ලකුණක් Tamanට නැවත නැවත එනවනම් හොඳ වේවා නරක වේවා යෝගාවචරය ඒක අපේක්ෂා කරගෙන ගියොත් අපේක්ෂාටත් වැඩි ලෑස්ති වෙලා ගියොත් ඒ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දැන් මගේ හිතේ යන්න හදන්නේ නින්දටයි. මම මේක දිහා බලන් ඉන්න ඕන කිව්වොත් මම නොදැනවයි කියන එක කියන්න බෑ. ඒ නිසා මේ ලෑස්තිලා යන ගමන සූදානම් ශරීරය කියලා කියනවා මේකට. ගියොත් මේ නින්ද මේ හිත හැංගි ගන්න එක මේ දීන භාවයේ එක සැරේන එකක් නෙවෙයි. ටික ටික එන්නේ. එතකොට Tamanට ඕන වෙලාවක දැනගන්න පුළුවන් දැන් අරමුණට මොකද වෙන්නේ? නිදිමතට මොකද වෙන්නේ? ඒක නිසා එකවරම නොදන්නවා කියලා තනි වාක්‍යයෙන් කියන්න වෙන්නේ මේ ජවනිකා ටික විචර වශයෙන් පේන්න පුළුවන්. පේන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේකට මේ වගේ ප්‍රශ්න වලට දෙන්න තියෙන උත්තරේ තමයි මට දැන් භාවනා හරි ගියොත් වෙන කරදරයක් නාවොත් හිත සැඟවි ගන්න පුළුවන්. සැඟවි ගන්න පැත්තට යනකොට මට ඒ අතර වාරයේදී ජවනිකා ටික සීරම දැකගෙන යාම සඳහා සූදානම් ශරීරේ. එහෙම නැත්නම් ලෑස්තිලා යන එක යෝගාවචර ඊගා පියවර මේක සමහර විටක ඡක්මනේ සිට මේකට හේතුව මේ හිත කුප්පන හිත අවුස්සලා තියෙන රාග ద్వේෂ දෙක අඩු වෙනකොට අපේ හිතට කෙලින් ඉන්න බෑ. අපේ හිත උනන්දු තියෙන්නේ උද්‍යෝගයේ තියෙන රාගයයි ద్వේෂයයි තියෙන තාක් තමයි. රාගය ద్వේෂය යම් ප්‍රතිකර්මකින් යම් ක්‍රමයකින් හේබානවත් එක්කම හිත නිඳර වෙනවා. නීරස වෙනවා. ඒකාකාර වෙනවා. අසරණ වෙනවා. මේක ක්‍රමිකව වෙන්න නිසා අපිට දැනගන්න පුළුවන් අපි හිත කොච්චර රාගයට කැමැතිද කොච්චර ද්වේෂයට කැමැතිද කොච්චර සිද්ධි බහුල ගතියට කැමැතිද රාග ద్వේෂ අඩු වෙලා හිත සිද්ධි බහුල ගතිය අඩු වෙනකොට හිත හැඟවි ගන්නවා. ඒ කියන්නේ භාවනාව ඒකාන්තයෙන්ම සාර්ථකයි. නමුත් සූදානම් වගේ නැත්තම් මේක නිින්දක් වරුණොත්පත් වෙන්න ඉඩ තියෙනවා. ඉන්ෂාල් ඇස්තිලා යන්න ලෑස්තිලා ගිහිලා මේක සිදුවෙන හැටි ඉතින් මේකට එදිනදා ජීවිතයේ නිදර්ශනයක් දෙනවා. හැමදාම ඇඳට ගිහිල්ලා තමයි නිදා ගන්නකොට කොහොමද මේ අවදි කය නිින්දට යන්නේ කියන එක ඒ නින්දටපත් වෙන හැටි එදිනදා ජීවිතේ නින්දටපත් වෙන හැටි හොඳට සමීපව බලනින්දී. එතකොට භාවනාවේදීත් ওই නින්දට යන එක ජවනිකාවෙන් ජවනිකාට දැක් ගන්න පුළුවන්. හැබැයි නින්ද යන හැටි බලන්න ගත්තොත් නින්ද යන්නේ නැති වෙන්නේ ඉඩ තියෙනවා එදිනදා ජීවිතේ. ඒක තමයි මේකටත් වෙන්නේ. මට දැන් නින්ද යන්න තියෙන්නේ කියලා දැනගෙන කටයුතු කරුවොත් නින්දට යන ඉඩ අඩු වෙනවා. ඒකට තමයි හොඳට කුංචර තිබුණ දෙයක් දික් කරලා බැලුවා වගේ, ඇදලා බැලුවා වගේ, ලොක් කරලා බැලුවා වගේ මේ කටයුත්ත බලන්න පුළුවන්. මේ කියන්නේ සතිය තව දියුණු කරනවා. සතිය උත්සන්න ආසන්න වෙනවයි කියන්නේ. එතකොට භාවනාවේ පැහැදිලි දියුණුවක් ඒ නැත්නම් ආත්ම විශ්වාසයේ පැහැදිලි දියුණුවක් ඇති වෙනවා. ඒ නිසා කෙටි උත්තරේ තමයි මේකට ලෑස්ති වෙලා යන්න කියන්නේ. සිද්ධියෙන් එක සැරේ වෙන්නේ නැහැ. හිමීට මේක සිද්ධ වෙන්නේ. ඉර බහිනා වගේ ඉර නගිනවා. ඒක පාරට ඉර නගින්නේ නැහැ. ඉතලා අරුණ ඇවිල්ලා ඊට පස්සේ තමයි ඉර එන්නේ. ඉතින් ඉර බහින එකත් ඉර බැස්සට පස්සේ ආලෝකය තිබිලා ඒක අඩු වෙනවා. සිද්ධියෙන් සිද්ධිය එකවර නෙවෙයි ටිකෙන් ටික කියලා ගත්තට කවන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වඩමින් සිටින අවස්ථාවේදී ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගිය අවස්ථාවේදී කුමක් කළ යුතුදයි කාර්නිකව පාදා දෙන ලෙස ගෞරවණීය ඉල්ලා සිටිමි. නිර්වන් සරණයි. එතකොට මේ විදිහට ආශාස් ප්‍රසවාස ගෙවි යෑම තමන්ට වෙහෙසක්ද බරක්ද එහෙම නැත්නම් සැහැල්ලුවක් විවේකයක්ද කියන එක මේක ලියවිලා නැහැ ඒක අවශ්‍යයි මේ ආනාපානේ බල බලා ඉන්නකොට ආනාපානේ ගෙවිලා යනවා සමහර ගොරෝසු වෙන්නත් ඉඩ තියෙනවා සමහරට ඒ විදිහටම තියෙන්න පුළුවන් එතකොට තමන්ගේ හිත මේ ආනාපානේ ගෙවි යෑම දකින්නේ ලෙඩක කරදරයක දුක පීඩාවක ගෙවි යෑමක් විදිහට නැත්නම් වස්තු විනාශ වෙලා අබැග්යක් විදිහට කියන එක සභාගත කරනවා නම් ඒක හරි වැදගත් වෙනවා මේ උත්තරේ හොයාගන්න. ඉතින් කවුරු හරි ප්‍රශ්න ඇත්තටම උත්තර බලාපොරොත්තු වෙනවා මම හරස් ප්‍රශ්නයක් වශයෙන් අහනවා. මේකට ආනපානේ ගෙවන් වුණාට පස්සේ තමන්ගේ හිතට මොකද්ද දැනෙන්නේ? තමන්ට වැටහෙන දේ මොකද්ද කියලා ඒක තමයි උත්තරේ වෙන්නේ. ඔය එතකොට සහැල්ලු ගතිය ලැබෙනවනම් ඒක තමන් දකින්නේ පවත්වා ගත යුත්තක් විදියට නැත්නම් මේ සහැල්ලුව ඉෂේකක්කමක් කරදරයක් පාළු ගතියක් නීරස ගතියක් වෙනවා. ආනපනේ නොදෙනී යනකොට ගමඩ කයි සහැල්ලු ගතියක් දැනෙනවනම් මේ සහැල්ලු ගතිය පුළුවන් තරම් වෙලා පවත්වන්න කල යුත්තේ කරන්න. ඉස්සල්ලාම Taman දැනගන්න ඕනේ මේ විදියට ආනපනේ ගෙවිගෙන යනකොට තිබුණු වටිනා වස්තුවක් නැති නාස්ති වෙනා වගේ හිත අකම්පාල වෙනවද නැත්නම් තිබුණු කරදරයක් කිසි එකක් මම දුකක් අතු ගෙවුනා කියලා හිත විවේක විස්්‍රාම වෙනවද කියලා බලන්න ඕනේ විවේක වෙනවා නම් විස්්‍රාම වෙනවා නම් සැහැල්ලුවක් වෙනවා නම් ඉතින් ඒකනේ අපිට ඕන කරන්නේ ඒ නිසා ඒක ගොඩක් වෙලා පවත්තන්න නැත්නම් උපේපු දේ වැඩි වෙලා ආරක්ෂා කරගන්න කුමක් කළ යුතුද ඒ දේ තමයි සාමාන්‍ය බුද්ධියෙන් හොයලා උපේල සපෙල දෙන්න ඕනේ මේ ලැබිච්ච සහැල්ලුකම උපයාගත් සහැල්ලුකම බොහෝ වෙලා පවතින්නේ. තවත් එක් උපක්‍රමයක් තියෙනවා. ඉඳගත් ඉඳගෙන බොහෝ වෙලා යන්න ඉස්සෙල්ලා මේ සහැල්ලුකම ලබා ගන්නත් ශිල්පීය ඥානෙ පාවිච්චි කරනවා. ගොඩක් වෙලා ගත්ත ගිහිල්ලා කරනවට වැඩිය ඉඳ ගන්නකොටම ලබන්න. ලබලා බොහෝ වෙලා ඉන්න. මේ දෙකටම හරියට උදව් කරනවා සක්මන. හොඳට සක්මන් කරලා ගියොත් ඉඳගත්ත ගමන් වගේ Tamanට ගෙදර ගියා වගේ මේ ගතිය එනවා. ඒකට ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන් ගතියක් සැහැල්ලුවේ ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ දේ වැඩි වෙන, පළල් වෙන, මුත්‍තිර සින්න වෙන, Tamanට නතු කරගන්න පුළුවන් ක්‍රමය පුළුවන් තරම් සාමාන්‍ය බුද්ධිය දාලා හොයන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉති ප්‍රශ්න තුනක් සංඛාර පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා යන ඉල්ලා සිටිමි. චුල්ල වේදාන සූත්‍රයේ සඳහන් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර පිළිබඳ පැහැදිලි කිරීමක් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. තුන්වෙනි ප්‍රශ්නය සංකාර හට ගැනීම අක්ෂර මූලික බව දැනගන්නට ලැබුණද ආනෙන්චාපි සංකාර කුසල් බව සඳහන් වෙයි. අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. අපි බලමු මේකේදී මුල් ප්‍රශ්න වලට පුළුවන් තරම් අපි ධර්ම දේශනාවේදී මේ සිකිතු කරගන්න ඒක එතකොට අන්තිම ප්‍රශ්නේ අහනවා මේ කුසල කිරීම කුසල සංස්කාර එකතු කිරීම හොඳ දෙයක්ද කියලා අකුසල් වෙනුවට නම් කුසල් හොඳයි නමුත් කුසලයේ ඉන්නකොට ඊට වඩා අධි කුසලයක් කියලා එකක් තියෙනවා ඒ අකුසලයි කුසලයි කියන කොහොඳ නරක කියලා ගන්නකො එතකොට අපි නරක අයින් කර ගන්න හොඳ ටිකක් අල්ල ගන්න නැත්නම් නරක අයින් වෙන්නේ නැහැ ඒකයි ඒකේ කාරණාව ඒකයි සරුවචන කියන්නේ ආශීවනාච බාලාණං වුණොත් විතරයි පණ්ඩිතානංච සේවනයක් වෙන්නේ ඉස්ලාම කරන්න ඕනේ අමනයන්ගෙන් අයින් වෙන්න ඕන. අමනයන්ගෙන් අසීව බාලයන්ගෙන් අයින් වෙන්න බෑ. මට මේ පඬිත්යත් එක්ක වැඩ කරන්න තියෙනවා. මේ මේ දැනුමත් එක්ක මට ඉඳ තියෙනවා කියලා තමන්ගේ හිත මෙහෙවා ගන්න හොඳ දෙයකට. හොඳ දෙයකට මෙහෙවේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ බාලයෝ අපණ්ඩිතයෝ තමන් වට කර ගන්න. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා හොඳ නරක දෙක තියෙනකොට තමන් විශේෂ මෙහෙමක් කෙරුවේ නැත්නම් හොඳට නරක අනිවාර්යයෙන්ම ආක්‍රමණය කරනවා. මේ ලෝකේ ස්වභාවය. ඊට පස්සේ හොඳට ගියාට පස්සේ ඒක අල්ලගෙන හිටියොත් එහෙම ඒක ආයෙසරයක් නරක වෙනවා. ඒ හොඳට ගියාට පස්සේ වඩා හොඳට යන්න ඕන. ඒ නිසා අපුඤ්ඤාපි සංකාර පුඤ්ඤාපි සංකාර දෙකට වැඩිය හොඳයි ආනන්ජාපි සංකාර. නමුත් ඒකත් සංස්කාරයක්. අන්තිමට එතෙන්ද ගියාට පස්සේ සබ්බ සංකාර සමත සියලු සංස්කාරගේ සමත කිරීම වෙනවා. ඒ නිසා මෙතන තියෙන සාපේක්ෂතාවයක් නරකට වැඩිය හොඳයි හොඳයි. නමුත් හොඳේ ඉන්න හොඳ නෑ. හොඳ වඩා හොඳින් ප්‍රතිස්ථාපනය කරනවා. වඩා හොඳින් යන්න යන්න යන්න හොඳත් නරකත් දෙකම නැත්ැනකට තමයි යන්නේ. ඒක සාමාන්‍යයෙන් සදාචාරවාදීකට එහෙම නැත්නම් ආගම අදහන කෙනෙකුට සද්ධාව ඉස්සරහට යන කෙනෙකුට කරන්න බෑ. ඒගොල්ලෝ හිතනවා මේ හොඳේ දිගටම ඉන්න පුළුවන් එකක් කියලා. එහෙම කියලා හොඳක් ලෝකේ නෑ. ලෝකේ තියෙන හොඳ නරක දෙක සාපේක්ෂකමක්. නරක අයින් කරන්න හොඳ අල්ලන්න. හැබැයි හොඳ දිගට යනකොට පහු පහු වෙනකොට කොහොම කොහොම වෙනවා වෙනවා. ඒකට වඩා හොඳකින් ඒක ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. කරන කරගෙන අනේක තමයි මේ මේ කෙරෙන්නේ අන්තිමට සියල්ලෙම ගෙවන් කිරීම සංස්කාර කියලා කියන්නේ රැස් කිරීමක්. රැස් කරන තාක් සංසාරේ වැඩෙනවා. අස් කිරීම පුරුදු වෙන්න නම් පුළුවාතරන් සංස්කාර ගෙවන් කරන්න. ඉතින් ඒක මේ වගේ උත්තරයක් දුන්නට හිතට වද්දාගත්තට ඔය හිතෙන් තරම් ලේසි නෑ කරන්නේ. නමුත් වෙන ක්‍රමයක්වත් නැහැ. ඒ නිසා අපි ධර්ම දේශනාවේදී පළමු සංස්කාර පිළිබඳව පුළුවන් තරම් මූල ධර්ම දැනුම ඉදිරිපත් කරගන්න. නමුත් මතක තියාගන්න ඉන්නේ එකක්වත් ඒවට නයිසાર્ගික වටිනාකමක් නැහැ සාපේක්ෂව. මේකට මේක අදාළව සංසන්දනාත්මක වටිනාකමක් තියෙන්නේ සර්වචනසේ ක්‍රමය දිගටම ගෙවම් කරන ක්‍රමයක්. අස් කරන ක්‍රමයක්. ක්ෂය කරන ක්‍රමයක්. නිරුද්ධ කරන ක්‍රමයක්. එතකොට සංස්කාර ඝන බහල ගොරෝසු සංස්කාර ඉඳලා අන්තිම සියුම් සංස්කාර දක්වාම ගෙනල්ලා ගෙවන් කිරීමම කිට කරනකොට අපුඤ්ඤාපි සංස්කාර පුඤ්ඤාපි සංස්කාර මාර්ගෙන් ප්‍රතිස්ථාපන කරනවා පුඤ්ඤාපි සංස්කාර ආනන්ජාපි සංස්කාර මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා ආනන්ජාපි සංස්කාර අසංස්කාර මාර්ගෙන් ප්‍රතිස්ථාපන ප්‍රතික්ෂේප ප්‍රතිස්ථාපනය කරනවා කියන එක තමයි දල වශයෙන් වෙලා වැටෙට කියන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ යම් යෝගාවචරයක යෝගාවචරයේ භාවනා වැඩිීමේදී ඇතිවන්නා වූ චිත්ත සංස්කාර අවසන් වූ පසු නැවත කළ යුත්තේ කුමක්ද? ඒ වෙලාවේ ඇතිවන්නේ මොන යම් විදිහේ අවස්ථාවක්ද පැහැදිලි කර ප්‍රදාන සේක්වා. ඒක ඒක එහෙම ඒ තත්ත්වයට කියන්නේ නැතුව වචන වලින් විස්තර කරන්න බෑ. දැන් කරන්න තියෙන්නේ අපි භාවනා පළවෙනි දවසේ ඉන්නේ කාය සංස්කාර ගැන බලන්න. ආස්වාස් ප්‍රසවාස ගැන බලන්න. ඒක උනාට පස්සේ චිත්ත සංස්කාර එයි. ඊට චිත්ත සංස්කාරත් ගෙවෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා මේ කාය සංස්කාර පිළිබඳව දක්ෂතාවයක් කාය සංස්කාර පිළිබඳව හුරුකමක් නැතුව අතින්ද යන්න බෑ. සංසන්දනාත්මකව යන්න ඕනේ. ඒක නිසා මේ ප්‍රශ්නකරුට දැනට තියෙනවා නම් අත්දැකීමක් ඒ චිත්ත සංස්කාර ගෙවම් කරපු අවස්ථාවක් කාය සංස්කාරත් ගෙවම් කරලා චිත්ත සංස්කාරත් ගෙවම් කරපු අවස්ථාවක් අන්නේ ඒක ඉදිරිපත් කරුවොත් නම් අපිට උත්තරයකට යන්නේ පාර ඉල්ලහැල් සැලසෙනවා නැත්නම් මේ දාන්නේ නැති අහසේ තියෙන මාලිකාවක් ගැන කතා කරන්න පටන් අරගත්තොත් නිකන් හුදු මූලධර්ම ප්‍රශ්න විතරයි කාලේ නාස්තිය ඒ නිසා අපි මේ වැඩමුළුවේදී අවධානය යොමු කරන්නේ ඔක්කොම ආධුනිකෝ කියලා හිතලා කාය සංස්කාර වලට කාය සංස්කාර වල කෙරුවට පස්සේ මේ කියන ප්‍රශ්න වලට ඇත්තටම ඉබේම උත්තර හම්බ වෙනවා දැනගෙන හිටියත් නැත්නම් උත්තර ලැබෙනවා. ඒ වගේම මූල ධර්මානුකූල උත්තරක් තියෙනවා. නමුත් ඒක නිකන් උත්තර දැනගෙන හිටියට වැඩක් නැහැ. නමුත් Tamange ඉන්නේ කොතනද කියලා කියනවනම් විස්තර කරනවනම් ඒකට සාපේක්ෂව ඒ විස්තර කිරීමට ගන්න වචන හරහා විස්තර කළ දෙන්න පුළුවන්. නැත්තම් මේ වගේ ධර්ම සාකච්ඡාවක මේ වගේ කොහෙදෝ යන මාතෘකාවද ගත්තොත් ඉතුරු අයගේ කාලයට කාලේ නාස්ති වෙනවා. නිසා මේව මූලධර්ම වශයෙන් මූලධර්ම ප්‍රශ්න වශයෙන් බැහැර කරනවා. අදාළ නම් තමන්ගේ ජීවිතයට භාවනාවට කරුණා කළා අදාළ වෙන හැටි කියන්නේ. එතකොට පුළුවන් ධර්ම සාකච්ඡාවට මේක ලක් කරගන්න. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා පටන් ගත්තේ අදමයි. හුස්ම ඉහළ පහළ යන හැටි නාසයකට සිත යොමා සිටීමට උත්සාහ ගතිමි. කොපමණ උත්සාහ කළත් සිත එසේ එහෙ මෙහෙයයි. හුස්ම වාර 10කට පමණ වඩා වැඩියෙන් සිත නොපිහිටයි. මා තව තවත් උත්සාහ කළ විට හිත එකඟ කළ හැකිද? නැත්නම් මෙය මා අරමුණු කරන ආකාරයේ වැරැද්දක්ද? කරුණාවෙන් පහදා දෙන සේක්වා. පෙරවන් සරණයි. අතන ආධුනිකයන් අලුතෙන්ම පටන් ගත්ත කෙනෙක් වශයෙන් කියනවනම් හුස්ම 10ක් බලන්න පුළුවන් එක විශාල ජයග්‍රහණයක්. පුංචි ජයග්‍රහණයක් නෙවෙයි. ඒක නිසා මේකට ඉසලා සතුටු වෙන්න. මේ කවදාකවත් හුස්මක් තියා නොබලපු එකක්වත් නොබලපු කෙනෙක් දැන් ආස්වාද ප්‍රසවාස කියලා 10ක් බලන්න පුළුවන්. මේක හොඳට තහවුරු කරගන්න මට ඇත්තටම ගණන් කරලා නැත්නම් හරියටම සාති වශයෙන් කියන්න පුළුවන් නම් ඒ විශ්වාසය හිතට අරගත්තට පස්සේ අදිෂ්ඨානයක් කරන්න පුළුවන් මට මේ ඊගාවට සැරේ 11ක් කරන්න ලැබේවා කියලා. ඊට පස්සේ 10 යනකොට දැන් දන්නවා තමන්ගේ හිත පිට පනින්න හදනවා. නමුත් මේ අදිෂ්ඨාන ශක්තිය නිසා තමන්ගේ හිතට එලඹ සිටි ගතියක් එහෙම නැත්නම් උච්චන්න ගතියක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ 10 11 කරන්න දවස් ගාණක් යයි. ඊටසේ ආයෙසටක් 11 කියලා සාහිත කුණාට පස්සේ මට ආශ්‍රය ප්‍රසාර 12ක් දකින්න ලැබේවා කියලා ටික ටික ඉගෙන ගන්න කියලා කියන්නේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට ගන්න ප්‍රයත්නය වගේ. අපි මව් භාෂාව ඉගෙන ගන්නකොට අපි දන්නේ කොහොමද ඉගෙන ගත්තේ කියලා. ඒත් යම් කිසි කෙනෙක් දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න යනවා නම් එයාට මව් භාෂාව වගේ නිකම්ම වෙයි කියලා හිතන්න බෑ. ඒකට ප්‍රයත්න කරන්න ඕනේ. කරගෙන ටික ටික ටික ටික අල්ලන්න ඕනේ. නිසා 10 කරන එක තහවුරු කරගන්න. තහවුරු කරන එක අධිෂ්ඨාන ශක්තියක් ගන්න මට දැන් 10ක් පුළුවන්. ඒක සාතික වුණාට පස්සේ පරියන්කේක අධිෂ්ඨාන කරන්න ඕනේ මට දැන් මේ ඊගාවට එන වාරයේදී 11ක් කරගන්න ලැබේවා. 11 සාර්ථක නම් 12ක් කරන්න ලැබේවා කියලා ටික ටික නැත්තම් පුංචි පුංචි කොටස් වලින් ඉස්සරහට තියන්න. එතකොට අධිෂ්ඨාන ශක්තියත් වැඩෙනවා. ඒ වගේම තමයි තේරෙනවා යොදන ප්‍රයත්නයට ප්‍රතිඵල තියෙනවා ඒ විදිහට තමයි ඒ පුංචි භවෙක් වගේ ආධුනිකෙක් වගේ දිවනි භාෂාව ඉගෙන ගන්න කෙනෙක් වගේ යටහත් පහත්ව එහෙම නැත්නම් නිහතමානීව වැඩේ කරනවා නම් ඒ 10 ඉඳලා 11ට යන බිම්ම පොඩි එකක් නෙවෙයි. 11 ඉඳලා 12ට යන බිම්මත් පොඩි එකක් නෙවෙයි. ටික ටික වැඩි කරන්න යන්න එතකොට කරන්න පුළුවන්. 10 කියන එක ලොකු බලාපොරොත්තු වෙන්න පුළුවන් දක්ෂතාවක්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කේදී හා සක්මනේදී සිරුර නලවන හා දඟලන ගතිය වැඩි වුණොත් රොක්පක් ගැන අයින් කර තබන්න කියා එක් ධර්ම දේශනාවකදී ඔබ වහන්සේ විසින් දේශනා කරනවා. ආයසරක් කියනවා. පරයන්කේදී හා සක්මනේදී සිරුර නලවන හා දඟලන ගතිය වැඩි වුණොත් තොක්කක් එන අයින් කර තබන්න කියා එක් ධර්ම දේශනාවකදී ඔබ වහන්සේ විසින් දේශනා කරන ලදී. වරණ පිළිදෙනා බහාර සූත්‍රයේදී ඒ ගැන පැහැදිලි කර දෙනෙමින් මෛත්‍රී නිලා සිටිමි. නිර්වාණ සරණයි. ඒ පසුබිමට විදිහට මම කතා කරන්න ඇති. නමුත් කියන්න තියෙන්නේ හොඳට ඇඟට හිත ආවොත් නැත්තම් සතිය එළඹ සිටියොත් අපි කරන මොනම දෙයක්වත් අපිට ඕන තාලට කෙරෙන්නේ නැහැ. අඩු ගන්න ඇවිදිනකොටවත් එක්ක නිදිමත එනවා, එක්ක වැනින්න පටන් ගන්නවා, එක්ක සමබර නැති බව තේනවා. ආශ්වාස ප්‍රශ්වාස කරන්න ගියත් එක්ක ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් උපෙනී යනවා. මේ වගේ මේක ඇතුලේ තියෙන විෂමතා පේන්න පටන් අර ගන්නවා. ඒ විෂමතා දකින්න අපි අකමැත්තක් තියෙනවා. මේ මම හරියට කෙලින් අවිජින කෙනෙක් කියලා තමයි හැම කෙනාම හිතන්නේ. නමුත් එක්කෙනෙක්වත් මේ ලෝකේ ਸਰවඥාන්සේ ඇර හරියට කකුල් දෙක කෙලින් තියලා අවිජින්න පුළුවන් කමක් නැහැ. අපි ඒක දන්නේ භාවනා නොකරපු නිසා. ඒ නිසා අයින් කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. හොඳට සතියෙන් මුළු හදින්ම සක්මන් කරන එක දිහා බැලුවොත් තමන්ගේ තියෙන චපලකම් කෙලින් යන්න බැරි ගතිය පේන්න පටන් ගන්නවා. ඒකට ප්‍රතික්‍රියා කරන්න එපා. ඒක අයින් කරන්න යන්න එපා. මේක තමයි මේක තමයි මගේ හැටි කියලා. ඒකට බය නැතුව එහෙම නැත්නම් ඒකට හිත පීඩා කරගන්න නැතුව කම්ප වෙන්නේ නැතුව ගියොත් ආයසරයක් කර තමන්ට විශ්වාසයක් එන්න පටන් ගන්නවා. ඒක නිසා අයින් කරන්න තියෙන්නේ ඩොක්කක් කරලා අයින් කරනවා අයින් කරන්න තියෙන්නේ මේකට හිත වික්ෂෝප කරගන්න ගැතියි. මේක හිත වෙහෙස කරගන්න කතිය අයින් කරලා මේ මට තවදුරටත් සියලු වැඩ බහා තබලා මුළු හදින්ම මේ සක්මන කරගන්න ලැබේවා ඒ කරගෙන යනකොට මගේ ප්‍රകൃති ඇවිදිල්ල ප්‍රകൃති ගමන මම අපේක්ෂා කරන එක නෙවෙයි මේ කෙලෙස් සහිතව පපුව පුම්බගෙන කාටරේ මවාපාගෙන රඟපාගෙන යන ගමනක් කරන්න බෑ සක්මන් කරනකොට ඉබේම ඒක ප්‍රകൃතියට එන්න පටන් ගන්නවා. හරියට ගියාම නිින්දෙදී අපේ ඉරියව්ව වගේ. නිින්දෙදී අපිට ඕන ඉරියව්ව පාත් ගන්න බෑ. නිින්ද කියලා කියන්නේ සහැල්ලුවක්. ඒ සහැල්ලුවේදී ඇඟ සුදුසු තාලේ වැටෙනවා. ඒ මලමිණියක් ගත්තාම මලමිණියක ඉරියව්ව තමයි තාමත්ම සහැල්ලු ඉරියව්ව. ඒකට සවාසනය කියලා කියන යෝගාසන වල. හැම ඉරියව්වම කළා අන්තිමට සවාසනයට දානවා. දාලා මලමිණියක් වගේ ඉන්න ගන්නවා. එතකොට ශරීරයට ඕන විදිහට ඉන්නේ. ඒ නිසා සක්මන් කෙරුවත් පරියන්කය කෙරුවත් එදින්දා වැඩ කෙරුවත් ඒ මේක මට ඕනේ තාලෙට ඉන්නේ මට ආණ්ඩු මට්ටු කරන්න බෑ කියලා එනකොට එන සබකෝල ගතිය තමයි අපිට කරතර කරන්නේ. ඒසයි සබකෝල ගණිය පැත්තකට දාලා මේ තමයි මගේ ප්‍රകൃතිය මට මේ ප්‍රകൃතිය දකිමින් ඇති හැකිය දකිමින් තව වේලා ඉඳ ලැබීවා කියලා ඉදිරියට අනේක තමයි ඒ අවස්ථාවේදී කරන්න දෙන්නේ. මේක ටික කාලයයි තියෙන්නේ. සක්මන හුරු කරගන්නකම් ඕක දිනන ඊට පස්සේ මේක එනවා යනවා නමුත් මුල් ටිකේ නම් ටිකක් මේ කලකොලොප්පන් වෙන මට්ටමට හිත චකිත වෙන මට්ටමට එනවා ඊට පස්සේ ඒක බහලා යනවා ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සඳහා පළමුව සිතගත් ඉරියව්ව මනමින් සිතරගෙන වම දකුණ මෙනෙහි කරමින් විනාඩි 20ක් පමණ සක්මනේ යෙදුණෙමි. ප්‍රබෝධමත් ගතියක් මෙහිදී දැනුනි. අනතුරුව සතියෙන්ම පරයන්කේ වාඩි වී එම ඉරියව්වද මනෙහි මෙනෙහි කර ආශ්වාසය ප්‍රශ්වාසය මෙනෙහි කළමි. ආශ්වාස ප්‍රශ්වාසයේ ආරම්භයේ අවසානය මුලැඳාග තුලන් රැල්ල වදින ස්ථානයේ ආදී බැලීමි. ආශ්වාස ප්‍රශ්වාස සියුම් වන විට පනීප ගතියක් දැනුන අතර වරින් වර නින්දට වැටුණු බවත් නැවත අවදි වූ විට දිගටම ආශ්වාස ප්‍රශ්වාසය ගැන පෙර අයුරින්ම බැලීමි. ඉන්දර වැටුනේ ඒකාකාරී ධර්මතා දෙසම බලාගෙන සිටින නිසා බව මට හිතේ. මෙවැනි අවස්ථාවකදී නැවත සක්මනට එළීමෙන් මෙම නිදිමත අවස්ථාව මගහැරගත හැකිද? උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඇත්තට මේ පරියන්කේදී වෙච්ච සිද්ධියක් මෙලිය තියෙන්නේ. පරියන්කේදී විතර නිින්දට යනවනම් දෙවැත්තකින් සතුට වෙන්න පුළුවන් එකක් තමයි තමන්ගේ රාග ద్వේෂ දෙක අඩු වෙලා. රාගය ද්වේෂය තියෙනකන් නිදිමත එන්නේ හරි අවදි මේ වෙල්ඩින් ලාම්පුවක් වගේ පත් වෙන ගිනි දැල්ලක් වගේ හිත මේ දෙක අඩු වෙනකොට නිින්දට රණ ඒ නිසා මේකෙට කියන්නේ මේ ඉස්සලා කරපු අර ඒකාකාරී අරමුණේ හිත පවත්නකොට වැඩේ සාර්ථක වෙනකොට නිදිමතක් එනවා කම්මැලිකම ඒකාකාරීකම එනවා දෙක තමයි මේක Taman දැනගෙන තිබිලා තියෙනවා මට මේක වෙලා තියෙන්නේ ඒකාකාරීකම නිසායි කියලා මේකට කියන්න පුළුවන් විරාග සංඥාව. රාගේ නෙමෙයි මේ ඉන්නේ රාගේ නැති බවට සංඥාවක් එනවා. මේකට බය වෙන්නත් එපා ප්‍රතික්‍රියා කරන්නත් එපා මේක ප්‍රති ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් බවත් මේකට හැංගුණොත් නින්දට වැටුනොත් තෑග දුන්නා තෑග බාරගත්තේ නෑ වාගේ. මේකට අවදි වෙන්න පුළුවන් නම් රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, ප්‍රතිපදාවක් වැඩ කරනවා. එතකොට එන හේ මේ හේ බාහන ගතිය, හොඳුමාන්ත ගතියට අවදි වෙන්න පුළුවන් නම් තමන්ගේ කෙලෙස් අඩු හිත සමාදන් වෙලා කෙලෙස් අතු හිතට බැස ගන්න පුළුවන්. නැත්තම් කෙලෙස් අඩු වෙනකොට අපේ හිත පැනලා යනවා. අපේ හිත ජීවත් වෙන්නේ සජීවීව ඉන්නේ කෙලෙස් තියෙන කන්ත විතරයි. බුදුජානනාංශික ක්‍රමේ හරිය නිසා කෙලෙස් අඩු වෙනවා. අඩු වෙනකොට හිත හැංගෙනවා. නින්දට වැටෙනවා. ඉතින් මේ කියන්නේ මේ හිත කෙලෙස් වලට කැමැති එකක් දෙක හරිම ෂටයි. හරිම මායාවි. හරිම චපල. වංචනිකයි. ඉතින් මේ වංචනික ගතියටයි මට පහර දෙන්න ඕනේ. ඒක කවුරුත් මට කර මොහොනියමක් නෙවෙයි කියලා දක්ෂ යෝගාවචරයා මේ විදිහේ කෙලස් අඩු වෙන වැඩ පිළිවෙලකට යෙදෙනවා. යෙදිලා සැරයක් දෙසරක් නින්දටත් වැටිලා තමන් අමාරුවෙත් වැටෙනවා. වැටිලා ඉවර වෙලා අදිෂ්ඨානයක් ගන්නවා මම මේකට කොහොම හරි අවදි වෙනවා අවදි වෙලා මේකට මම එළඹ වාසය කරනවා මේකමයි ප්‍රතිපදාව කියලා ලෑස්ති වෙලා ගියොත් විචිතුපුර සටනේ තුන්වෙනි ගමන වගේ පළවෙනි දෙපාරදීම පසුබෑව පසුබෑලා අංශවල දීපුවාම දරබාවත් ගලවගෙනම ඇතුළටමයි ගියේ ඒ අවසාන සටන ඉතින් දැනට තියෙන්නේ මේ කතා කරලා තියෙන දෙකට දෙතවර හිත. ඒ මොකද පළවෙනි දෙවෙනි තුන්වෙනි සරවල් වල පැහැදිලිවම සතුරා බලවත් නිසා අපි පසුබානවා. පසුබාලා යන්නේ ආපහු ආයෙත් පසුබාන්න නෙවෙයි. දවසක මේ නිින්ද හරහා යන්න පුළුවන් වෙනවා. නිදිමතකම කම්මැලිකම හරහා ගියාට පස්සේ තේනවා කෙලෙස් නැති හිතක් සමාදන් වෙනවා කියන්නේ මේකයි ප්‍රතිපදාවට ධෛර්යය දෙනවා කියන්නේ මේකයි ඒ වගේම හොඳට ජවනිකාවෙන් ජවනිකා ටික ටික බලන් හිටියොත් මේ කඩන්නත් පුළුවන් අන්න එතකොට දවසක කඩාගත්ත වෙලාවක යෝගාවචරයට එන අදිෂ්ඨාන ශක්තිය. ධෛර්යය බුදුහාමරන් එකක් නෙමෙයි. Tamange මේක. බුදුජානසී මේකට උපමාවක් දෙනවා විතරයි. ඒ නිසා මේ ප්‍රකාශිතිය බණෝට එළියක කරනාට ඒකට අවශ්‍ය මූලික ප්‍රභවයේ තියෙන ශක්තිය තියෙනවා ක්‍රමසහ විදි තියෙනවා ධෛර්යයෙන් මම මේක හරහා යනවා කියන හැඟීමකින් ගියාම එහා පැත්තට ගියාට පස්සේ අර පරණ කම්මැලි මිනිහා ඉතුරු වෙන්නේ නැහැ අසුබාන මිනිහා දෙකට දෙතාවර මිනිහා ඉතිරිපත් වෙන්නේ ජයග්‍රහරීව මීටත් වැඩිය කරදරයක් આવත් මං කඩාන යනවා කියලා වීරත්වයක් තමයි ඉතුරු වෙන්නේ. ඒකමයි යෝගාවචරකම කියලා කියන්නේ. ඒ නිසා මේකට ලෑස්ති වෙලා යම් ප්‍රතිතද කරන අනේකයි තියෙන්නේ. ඊගිට ප්‍රශ්නල අවසාන ප්‍රශ්නය. নমස්කාර වේවා ගෞණීය ස්වාමින් වහන්සේ මා ආධුනික යෝගාවචරයේදී මා සක්මන් භාවනාව කරද්දී කකුල් දෙක බර වුණා ඒ ටිකකින් විලුඹු දෙක බර වුණා. ඊට පසු කහ පැහැයට අඩසඳ වගේ එළියක් ඉදිරියට පෙනී ගියා. අනිත්‍ය මෙනෙහි කළත් නැතුනේ නැහැ. ඒ දැන ගැනීමට කැමතියි. මා නැවත සියල්ල තිබුණේ සියල්ල තිබුණත් භාවනා කළා. ඔයසර මොකක්ද අරමුණ කියලා මේකේ ලියවිලා නැහැ. සක්ම බහනදම් ගරු ස්වාමීන් වහන්සේ අපට ඊයේ දුන්නු උපදේශ අනුව මම ගොඩාක් හිතට අරගත්තා. ඒ අරගෙන මම අද උදේ හිතන් 11 ඉතර වෙනකම් මම සක්මන් භාවනා කරා. ඒ සක්මන් භාවනා කරනකොට පය භාගයක් ඉතින් මම කකුල් දෙක ඉනෙන් පල්ලෙහා ගොඩාක් බර ගැහුණා. ඊට පස්සෙ මම ඒක අමාරුවෙන් ඒ ගියා ගියාට මම විලුඹ දෙක තද වුණා. ඒත් මම අතෑරියේ නෑ මේ අනිත් අනිත්‍ය මෙනෙහි කරලා මම භාවනා කරා. මට ඉස්සරහින් අඩහඳ වගේ එළියක් යනවා. මේ මොකද්ද කියනක මට දැනගන්න ඕනේ. ඒක ඒක හරි ඒක ලියවිලා තියෙනවා. මං කියන්නේ සක්මනේ මේවා නැතිකොට භාවනා කරනකොට සක්මනේදී තමයි මොකක් අරමුණු කරන මොකද්ද කරපු භාවනාව. දැන් මේ වෙච්ච දෙනේ තමන් මෙව නැති වෙලාවට මොකේ හිත තියානද භාවනා කරන්න. භාවනාව කරන්න. සක්මනේදී. සක්මනේදී. එතකොට මං ඒක තමයි අරමුණු කරගන්නේ. ඉඳගෙන භාවනා කරනකොටත් ආනාපාන සති භාවනාව කරන්නේ මට ඒ වෙලාවට පේනවා නිකන් මනුස්ස රූපෙකුත් නෙමෙයි. දැන් ওই තවත් එකට යන්න හදන්නේ. සක්මන් කරනකොට পাය හැපෙන හැටි බලන්න ආනපන කරන්න යන්න එපා. එතකොට තමයි ඔය පටලවිල්ල වෙලා තියෙන්නේ. ඒ මුලම පටලවාගෙන තියෙන්නේ. පටලවන කියන්නේ මහා අපරාධයක් කරලා පව් කරගත්තා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. සක්මන් කරනවායි කියලා කියන්නේ තමන්ගේ পায় වම් পায় පොළවේ තියෙනකොට পায় පොළවේ වදිනවනේ විදුපේ පටන් ගන්න හරි මුළු পায় හරි පොළවේ තද ගතිය හරි දැනෙනවනේ. අන්න ඒක දැනෙනවද නැද්ද කියලා විතරක් කියනවනම් හරි. ඒක දැනෙනවා මට. ඉතින් එතකොට ඒ දැනීම කොච්චර වෙලා පියවර වශයෙන් පියවර කීයක් නැත්නම් තප්පර කීයක් නැත්නම් ගමන් වාර කීයක් බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි 10 15ක් විතර බලන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මම ඒ ගැනම මේ අරමුණු කරගෙන තමයි මං අඩිය තිබ්බේ. මගේ පය දෙකට මොනවා වුණත් කමන්නේ නැහැ කියලා හිතාන් තමයි මං ඒ අරමුණ ගත්තේ. නමුත් මං අහනකොට ප්‍රශ්න කිව්වේ මං ආනාපාන කරලා සක්මන් කරනවා කියලා. සක්මන් භාවනාවට සක්මන් භාවනා කරනකොට මං සාමාන්‍යයෙන් අර මට මොනවත් තේරෙන්නේ නැති වෙනකොට මං මේ ආනාපාන සති භාවනා ඒක තමයි ඒක දැන් අපි මේ සාකච්ඡා කරන්නේ ඒකටයි. සක්මන් භාවනා කරනකොට යෝගාවචරයේ අවධානය යොමු වෙන්න ඕනේ යට කයට. යටිකයේ මේ පොළව පයේ ගැටෙන එක. ඒක විතරක්ම නෙවෙයි මේ නිකන් පොඩි යොමුවක් දෙනවා. උදාහරණයක් දෙනවා පය පොළවේ තියෙන හැටි. මේක කොච්චර වෙලා කරන්න පුළුවන්ද? මේක දවල් සක්මණේ සක්මණට යනකොට මේ පය ගැටෙන හැටි, පය තබන හැටි, පයේ ස්පර්ශයේ කෙටෙන හැටි වැඩි වැඩියෙන් වැටෙනවනම් සක්මණ හරි. ඒක ඒක වෙන විදිහට. ඒව වෙනකොට ගොඩක් දේවල් තේරෙනවා. විලුඹ හැපෙනවා දැනුණට වලලු කරේ මස් කෙන්ඩේ ධනිස්සොල උකේ උලයි උකුලවල ගොඩාක් වැඩ එනවා. ඊට පස්සේ බලන්න ඕනේ මේ පේන දේවල් කකුල් තද වෙන එක, බර වෙන එක, අර පොළව পায়ට කෙටෙන එක, වදින එක දැක ගන්න බාධා කරමින් දෙවුවා එන්නේ. නැත්නම් මේක බලබල එනකොට අරව අතිරේක වෙනවාද කියලා. අතිරේක ආවට ප්‍රශ්නයක් නැහැ. Tamanne කරන්න තියෙන්නේ හැකිතාක් දුරට ඒ අතුරු කරදර තිබුණත් පොළවේ පය තියෙනකොට පොළවේ පය වදින හැටි දැනෙනවා තියෙනවනම් ආලෝක පෙනුනත් මොනම දෙයක්වත් කතා වැඩි එලවන්නේ නැතුව අර ගත්ත මුල් කර්මස්ථානේ සක්මණේදී ගන්න මූල අරමුණ වැඩි වේලාවක් පවත්තන එක කරදර නැතුව සක්මණේ පය පවත්නට වැඩි හොඳයි වේ සද්දත් තියේදී පය බර වෙද්දිත් අසමවර භාවිතයේදී තවත් පොළොවේ පය තියනකොට හැපෙන හැටි කෙටෙන හැටි බලන්න පුළුවන් නම් ඒක සාර්ථකයි. එහෙම බැලුවා මම ඒ බලන්න බලනකොට තමයි ඒක ඒක ඒක ඒව පෙනුනට කමක් නැහැ. Tamanට ඒ පෙනෙද්දිත් ඒක විලුඹ දෙක තද වෙද්දිත් විලුඹ තියෙනවා වැටහිම තියෙනවා නම් බාහන වැඩිලා නැහැ. ඒ විලුඹ නිකන් හිරි වැටලා වගේ මට දැනෙනවා. ඒක දැනුණට Tamanට පය තියෙනවා දැනෙනවා තාම. නෑ වෙලාවකට එහෙම නෑ මාව නිකන් විසි වෙන ගතියක්. විසි වෙන ගතිය තිබුණත් පය පොළවේ තියෙන එක දැනගන්න බැරුව යනවා. දැනෙන්නේ නැතුව යනවා. ඔය දැනෙන්නේ නැතුව යනවනම් භාවනාවක් ඇතිලා. Tamanට තියෙන ආයසරයක් ඒවයි අතරු අතුරු කරදර ටික ටික එනවා. තියේදිත් ආයසරයක් හතයි හතයි කියලා ඇවිදින්න ඉගෙන ගන්න පොඩි බබෙක් වගේ ආයසරයක් පොළවේ පය තියලා පොළොට පය බර ගන්න හැටි කෙටෙන හැටි බලන්න පුළුවන් නම් වරින් වර හරියි. ඒක තමයි දිගට ගෙනියන්න. අතුරුව ගොඩක් එන්න තියෙනවා. ඒක ආවයි කියලා හිත කරදර ගන්නත් එපා. ලවාසියට ගන්නත් එපා. නිකන් හරියට සෙනග ඉන්න පාරක Tamanne යන්න තියෙනවා. ඒ සෙනග ඉන්න නිසා Tamanට කෙලින් යන්න බෑ. සෙනග ඉන්න තැනකනේ ගෙහින් මෙන් දාගෙන යන්න ඕනේ. ඒ සෙනග නැති පාරක ඇවිදිනවා වගේ නෙමෙයි. නමුත් ගමන් නැතර කරන්න එපා. දිගින් දිගටම යන්න. අමතර ලැබෙන දේවල් වාසියට ගන්න. නමුත් ඒවා බාධා නැත්තම් ඒව ගැන විස්තර හොයන වෙනුවට ඒ බාධා මැද අය තියෙන හැටි වැටෙනවද? නැවත මට තේරුම් ගන්න පුළුවන්ද කියලා ඒ මූල කර්මස්ථානෙම තමයි සමාදන් වෙන්න ඕනේ. මේ වගේ ගොඩක් දේවල් ඉස්සරහට ඒක බාධාවක් කරගන්න නැතුව ගත්ත අරමුණ ගත්ත මූලික කිවිසුමත් එක්ක ඔය පොළව පය තියෙන එකත් එක්ක කෙටෙන එකත් එක්ක තමයි දිගට දිගට ගමන් කරන්න තියෙන්නේ. උගක් ආනිසංශ තියෙනවා සක්මන් භාවනාව හරි ගැසගත්තා. නිසා මේ මුල් ටික මේ වගේ මේ පිරිසුදු කරගන්න ඕනේ. පිරිසුදු කරගත්තාම ගොඩක් භාවනා ජීවිත ගොඩක් දුර යන්න පුළුවන් සක්මනේ. හොඳයි. දැන් අපි විනාඩි 50ක් විතර වගේ කාලය අරගෙන තිනවා මේ ලිඛිත ප්‍රශ්න සඳහා තව අපිට විනාඩි 10ක් විතර තියෙනවා අපි වෙන් කරගත්ත කාලේ වෙන කාට හරි ඉදිරිපත් කරගෙන සාකච්ඡා කරන්න හොඳයි කියලා හිතන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් මතු කරන්නයි කියලා කර්මාවෙන් ඉල්ලා හිටිනවා. දැයි ඒ කියන්නේ සත්‍භාවයෙන් කියන අපිට තව ප්‍රශ්න නැහැ කියලා ඒ නිසා අපි මෙතනින් අපේ පළවෙනි ප්‍රශ්න සාකච්ඡා මේ වැඩ පිළිවෙල સમાપ્ત කරනවා අපි තුනට නැවත එකතු වෙනවා මෙතන සාමූහික භාවනාවක් සඳහා පිටිමියට කැමති නම් උඩ කරන්න පුළුවන් නැත්නම් මේ ටිකට වෙන්නත් පුළුවන්. ඉතින් ඒ තුන දක්වා කාලයේ සක්මනක් සඳහා ගත කරන්න කියලා මතක් කරමින් අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව මෙතනින් සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.